කනබුන ආහාරයෙන් හැදුණු පටු ව්‍යාපෝති බාහිර තියෙන්නේ ඉතුරු ස්කන්ධ හතරම මෙහි තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන අනාත්ම වූ ස්කන්ධ පංචකය තුල තමයි මෙච්චර මේ ආත්ම භාවයක් තියෙන්නේ. කෙලෙස් වලට. නැතුව කොහේවත් සත්වයේ ඉන්නවා පුද්ගලයේ ඉන්නවා මේ මෙතෙන්ට රැවටෙනවා මෙතනින් මෙතෙන්ට මෙතෙන් රැවටෙනවා මෙතෙන්. මේ විදිහට තමයි තියෙන්නේ. මේ සත්‍ය පුද්ගලයේ ඉන්නේ කියලා මෙහෙ රැවටෙනවා. මෙතෙන්ට රැවටෙනවා මෙහෙ සත්‍ය පුද්ගලයෙ ඉන්නේ කියලා. ඉතින් දෙපැත්තට උන්වන්ට රැවටිලා යනවා. රතු පාට කන්නඩේ දාගෙන මට රතු පාටයි කියන අනිත් කෙනා රතු පාට ඕගෝ රතු පාටයි කියන දෙන්නම කිසි ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දෘෂ්ටි එකයිනේ. ඒ හින්දා ඔක්කොම ලැති සමගියෙන් ඉන්නවා. සත්‍ය පුද්ගලයෝ කියන. බැරිලා කන්නඩියේ ගලවලා කෙනෙක් හරි බැලුවොත් තමයි සත්‍ය පුද්ගලෙක් නැහැ කියන ධර්මතාවෙන් කඩු පොළු අරගෙන එන්නේ ගහන්න වහින්ද එහෙම වෙන්නේ කොහොමද මේ ඇයි නැහැ කියන සත්‍යය කියන. එතකොට මේ ක්‍රමය අපි තේරුම් ගත්තොත් ඇත්තටම ගොඩක් අමාරු නෑ කියලා මම කියන්නේ. මොකද නිර්වාණ ඥානය කියන්නේ අන්තිමට හම්බ වෙන්නේ මේ මනෝ විඥාන ධාතු සම්පස්සේ හරහා මෙතන හිස් වෙන්න විතරමයි තියෙන්නේ. හිස් කරන්න විතරමමයි තියෙන්නේ. මේ ටික හිස් වෙච්ච දවසට හරියට මදේ අරන් ගන්නවා. අතීතයේ අනුගිය මතකේ ඔක්කොම අතහරිනවා අනාගතය අනුගිය එතකොට හිතයි අපිට ජීවත් වෙන්න බෑනේ කියලා. බය වෙන්න එපා ජීවත් වෙන්න ඕන ටික නුවණින් දැනගෙන කරනවා. මේ අනවශ්‍ය රාග දේශ මොහ එහෙම මෝඩකමක් නෑ. අතීතේ තියෙනවා ඉන්නවා කියන තරකේ මෝඩකමක්. මේ මදේ අරන් දානවා වගේ කෙලස් ටික ඔක්කොම අරන් දැම්මහම අවස්ථාවට අරමුණක් ගැටෙනවා ගැටෙනකොට ගැටෙන දේ නිරුද්ධ වෙනවා. මොකද මදේ අරන් දාලා නිසා ඊට අනුව ගැල් යන ගතිය නැහැ. දැන් මේ ඒක නිරුද්ධ වෙනකොටම ඇති බවට මනසෙන් උපද්දවාගෙන හිතන හින්දානේ දැකපු දෙයම තියනවා කියන මට්ටමක අපි හිටලා තිනෝ ඔහොම එතන. කනට ශබ්ද ගැටේ හටගෙන නිරුද්ධ වෙයි. නිරුද්ධ වෙන තැනක මනස තියෙනවා. ඊට අනුව නැහැ. එහෙම යන්නේ නම් ඒ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දන්නවා. Taman යම් අදහසක් උපදිනවනම් මේක Taman දැන් උපදිනවා කියන තැනටත් නුවණයි. ඒ ධර්මයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා නුවණ තියාගෙන ලෝකේ ජීවත් වෙන්න ආ හොඳයි මම එන්න කියලා කියනවා. ඒ කියපු දේ 18ක නිරුද්ධ වෙනවා මේ දෙකටමයි කි නෑ කියනත් නෝනක් තියෙනවා. මේ දැන් අපි අර කතා කර දෙකටමනේ කියන්නේ. මෙහා ඒක නිරුද්ධ වෙලා ඉවරයි බොහෝ කල් කියලා දන්නවා. ඒ හින්දා ඇලෙන්න ගැටෙන්න යන්නේ මේ වගේ තැනකින් ජීවත් වෙනවා. එතකොට නිවන් දකින්නවා කියලා අපි හොඳට තේරුම් කරගන්න තව පැත්තකින් ගත්තොත් අන්තිම කෙරවල තමයි ditthiye dittamata sute sutamata mute mutamata විඤ්ඤාතේ විඤ්ඤාතම. දක්ෂින දේ දැකීම පස්සේ ඉවරයි, අහන දේ ඇහිීමෙන් පස්සේ ඉවරයි, දැනෙන දේ දැන ගැනීමෙන් පස්සේ ඉවරයි. ඔක ගණ්ඩ බෑ. වෙන්න ඕන එකක් ගැන මේ කිව්වේ. තේන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි කියන එක වෙන්න ඕන එකක්. කරන්න බෑ, ගණ්ඩ බෑ. සම්මා දිට්ඨිය කියන එක ගණ්ඩ බෑ. කුඹරක දැන් අපි කිව්ව දරුවෙක් අපිට ඕන එකට හදාගන්න පුළුවන්. දැන් අපි දරුවෙක් හදනවා කියනවා අපිට හදන්න පුළුවන් නේද? දැන් අපිට පුළුවන් කෑම බීම ටික ලං කරන්න. ඉතින් ඒ රූපේ විදිහට ඉබේම තමයි හැදෙන්නේ නේ. දැන් අපිට ඕන නම් මේ පොඩි කාලේ ඉඳන් දුක් විඳින්න ඕන කෙලිම අවුරුදු 10ක 15ක ළමෙක් කරන්න පුළුවන්. හදන්න බෑ හැදෙනවා. හැදෙන විදිහට අපි උපස්ථාන කරමු නිසා හදනවා කියනවා. අපිට පුළුවන් බත් පාන් කව්පි මුං ඇට ටික ලං කරන්න දෙන්න. කනවා. කාලෙදී රූපේ ඒ විදිහට තමයි හැදෙන්නේ. අර ඒ හැදෙන දේට උපස්ථාන කරපු නිසා අපි දරුවා හැදුවා කියලා කියනවා. ඒ වගේ මේ සම්මා දිට්ඨිය දිට්ඨිය දිට්ඨමතන් කියන්නේ ගන්න බෑ. හදන්න බෑ. ඒක හැදෙන්නේ ඒක වෙන්නේ මේ ඇතුළත තියෙන කෙලෙස් ටික අතහැරුණාම නම් මේ ටික අපි කරනවා. මේ ඇතුළත හාරලා දාන සිද්ධිය කරනවා. ඒ හින්දා අපි කියනවා දිට්ඨිය දිට්ඨමතන් කියන දර්ශනය අපි වඩනවා කියලා. මේ සිද්ධිය ගන්න බෑ. ඒ සිද්ධිය වෙනවා නම් මේ සිද්ධිය වෙනකොට මේ කෙලෙස් ටික අතහැරනකොට මේ වර්තමානයේ ඇත්ත වෙනවා කියන සිද්ධිය වෙනවනම් කෙලෙස් ටික අයින් වෙන මේ සිද්ධිය තුල අපි කටයුතු කරනවා. මේ ටික කරනකොට අපි කියනවා මේක කළා කියලා. එහෙම නැතුව දකින්න දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා, අහන දේ ඇහිීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා ගන්න දැන් එහෙම ගන්න පුළුවන් නම් මෙච්චර මුකුත් මහන්සියෙන් දුන්නේ කෙලින්ම ඒ දේම ගන්නවනේ අපි. එතකොට ඉබේමයි මේ අද ඇතුළත හිතුනොත් මේ ස්වභාවය පවතින්නේ. මේකෙන් මම මතක් කළේ භාවනා කරනවා කියලා අපි කරන්න ඕනේ හැම වෙලාවෙම මේ හොඳට හුරු වෙන්න ඒ කාන්තෙන් ඔයගලන් නිවන් දකින්න ඕනෙම නම් හැම කෙනෙක්ම හුරු වෙන්න මේ සති නිමිත්ත. සතිංච කෝහම් වික්කවේ සබ්බත්තිකම් වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථය સિદ્ધ කර දෙන ධර්මයක් කියන්නේ. මේ සිහියෙන් තොර විමුක්තියක් නැහැ. මේ ලෝකයේ කෙලෙස් ස්රෝතස් ගලාගෙන හැලෙනවා සිහිය ඔවුන්ගේ එක්ම බැලක්මයි. හැම කෙනෙක්ම මේ සති නිමිත්තට නාසිකාග්ගිය හෝ තොල් දෙක ගාව හිත තබා ගන්න හුරු කරන්න. බුදු ගුණ වැඩුවනම් අසුබේ වැඩුවනම් ආනාපාන සතිය වැඩුවනම් මෛත්‍රිය වැඩුවනම් මේ සති නිමිත්තට ආරක්ෂාවක් හැටියට මේක කිරුවා මිසක මොකද සති නිමිත්තේ හිත තියාගෙන ඉන්නකොට රාග දේශ මොහ අරමුණු ඇති වුණොත් සති නිමිත්තෙන් හිත අතහැරලා හිත යනවා ඒකට උපායක් හැටියට මේ සති නිමිත්ත තුල හිත තියාගෙන බුදු ගුණ හිතනවා එතකොට මේකෙන් හිත සති නිමිත් අතහැරලා යන ගතියයි බහැරට යන්න තියෙන ඉඩයි නැත්තේ වළක්වලා තියෙන්නේ. සති නිමිත්තේ හිත තබාගෙන ආස්වාද ප්‍රාස්වාදයට තබනකොට සති නිමිත්ත අතහැරලා යන්න තියෙන ඉඩයි නැති වෙලා තියෙනවා. සති නිමිත්තේ හිත තබාගෙන මෛත්‍රී භාවනාව කරන සති නිමිත්ත අතහැරලා යන්න තියෙන ඉඩයි නැති වෙන්නේ. අන්තිමට මේ හැම දෙයකින්ම මේවා උපායවල් මේ හැම එකකින්ම කළා තියෙන සති නිමිත්ත තුල හිත පුරු කළා තියෙනවා. සතර සතිපට්ඨානය කණුවකට උපමා කරමි කියලා කියන්නේ හරියට හිත බැඳ ගන්න තැන. මෙතනින් ලැබෙනවා කාය අනුපස්සනාව. මේ සත්‍ය නිමිත්ත හිත තබා ගත්තාම හැම වෙලාවකම භාවනා කරනකොට හොඳට අත්දැකීමෙන් ඉන්න සති නිමිත්තට සති නිමිත්තේ අත්දැකීම තියාගෙනම හැම කමටහනකම ඉන්න සති නිමිත්ත ඊට පස්සේ යාට පුළුවන් මේ සති නිමිත්තට හිත තියාගෙනම යන්න දෙන්න හුරු වෙනවා කනකොට බොනකොට කතා කරනකොට විතරමයි සති නිමිති අතහැරෙන්නේ. අනිත් ඕනම වැඩ කරන්න පුළුවන් සති නිමිති ක්‍රියාව. හුරු වුණාම කිසි වෙහෙසක් නැහැ. මේ හුරු නැති වුණාම වේගෙ මේ ඉක්මනට ඉක්මනට බිඳෙනවා. හුරු වෙන්න කියලා කියන්නේ ඒකයි. දැන් අපි එක තැනක ඉඳගෙන කරන්නේ වේගෙ මේ හුරු ඇති කරගන්න උත්සාහවත් වෙන එක. මේ සති නිමිත්ත ඒකයි බුදුහාමුදුරු දේශනා කරන එක තැනක සූත්‍ර 20 ගණනක් මහායනි කායගත සතිය නොවඩන්නේ නිවන නොවඩන්නේ වේ. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වේ. කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වේ. කියලා මේ වගේ සූත්‍ර 20 ගණනක් එක දිගටම පෙන්නනවා. මොකද මේ සති නිමිත්ත නෙමෙයි නිවනයි කියන්නේ. මොකද නිවනයි කියන ධර්මතාවයක් තියෙනවා නම් මේ සිහිය හුරු කිරීමෙන්මයි වෙන්නේ. මොකද විතක 100න් ඉන්නවා විතක 80න් ඉන්නවා කියන තැනකින් බෑ අඛණ්ඩව ජීවිතයේ සිහියමයි කියන තැනකට ඇවිල්ලායි අපි සසරෙන් මිදෙන්නේ යම් දවසක. එහෙම තැනකට එන්න එහෙම තැනක ඉන්න හුරු වෙන බව පටන් අරගෙන තියෙනවා. සතිපට්ඨානෙ වඩන්න පුළුවන් එකක්, සිහිය වඩන්න පුළුවන් එකක් කියන්නේ ඒකයි. අපි මේ සිහිය සිහිය සති නිමිත්ත තුල ඉඳලා හුරු වෙන්න හුරු වෙන්න හුරු වෙන්න හුරු වෙන්න මේ හිත මෙතන නතර වෙලා තියෙන gati එන්න එන්න වැඩෙනවා. ඉදේම මේ සති නිමිත්තක හිත තබනකොට මේකෙන් බොහොම වටිනා කෘත්‍ය දෙකක් කරනවා. මොකද්ද? එකක් තමයි ප්‍රපංච ධර්මියෝ නැත්තම් කෙලෙස් ධර්මයේ උපදින ගතිය අඩු වෙනවා. අනිත් එක උපදින ධර්මයේ තමා තුළ හටගෙන නැති වෙනවා කියලා ඇත්ත පෙන්වන්න උපකාර වෙලා තියෙනවා. කෙලෙස් උපදින වේගය උපදින ස්වභාවය නතර කරලා තියෙනවා අඩු වෙනවා උපදින ධර්මතාවය තමා තුළම හටගෙන නැති වෙනවා කියලා ඇත්ත පෙන්වන්න දෙසාක කළා. මේ සති නිමිත්ත නැති කෙන උනහාම වෙන පාඩුව මොකද්ද කියලා දන්නවද? සිහිය යම් අරමුණක් උපදිනකොට උපදින තැනටම සිහිය යනවා. ඕගොල්ලෝ gedara කියලා උපදිනකොට gedara කියලාම යවුන්නේ සිහියට අහුවෙන්නේ එතනමයි. ශාලාව කියලා සිහි කරනකොට ඕගොල්ලන්ට අහුවෙන්නේ ඒ සිහියට ඒ උපදින අරමුණම යහුවෙන්නේ. එතකොට ශාලාව කියලාම යහුවෙන්නේ. ඕගොල්ලන්ට හැම වෙලේම සිහියට අහුවෙන්නේ බහැර දේවල්. මේ සිහිය නැතිකම යාදීන ඔය. ඈ දරුවෙක් කියලා සිහි කරු දරුවෙක්ම යෝගොල්ලන්ට අහුවෙන්නේ නිමිත්තම යහුවෙන්නේ. එතකොට වෙන දෙයක් අහුවෙන්නේ නැහැ. සති නිමිත්තක ඉන්න වෙලාවට බැරිලා යමක් සිහි වුණා සිහි වෙච්ච එක බලන්නේ. එච්චර. ඒ හින්දා ඕගොල්ලෝ නිවන වඩන්න කියලා තමයි මට කියන්න වෙන්නේ. සති නිමිත්ත නෙමෙයි. ඉස්තරට අර්ථයක් කරනවා මේ අපි අහන බණ දහම් මතක නැති ඇයි අපිට? නමුත් ලෝකේ අල්ලාප සල්ලාප කියන ඒවා ඇයි මේ තරම් මතක? බණ දහම් නැත්තම් කුසල ධර්මයේ හැම වෙලාවෙම ප්‍රපංච ධර්මයට ප්‍රතිවිරුද්ධව යන්නේ ඒ ධර්මය අපිට හම්බ වෙන්නේ ඒ ධර්මයට සිහිය එන්නේ නැහැ ප්‍රපංච ධර්මයන් උපදින්නේ සිහියත් එක්ක ඒ ඒ අනුව සිහියේ විතරකට යමු වෙනවා ඒකට කියන්නේ සම්මා සතිය කියලා හැබැයි මේ නියම විදිහට සති නිමිත්තේ හිත හුරු වුණොත් මේ හැම කමතහනකින් සමත කමඨහනෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික ඔක්කොම කරලා තිනවා සති නිමිති හිත සබා ගන්නවා. සබ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියලා කමඨහන් 40ක් තියෙනවා. 40ම උපායක් මේ 40ම කරලා තියන්නේ මේ සති නිමිත්ත තුල හිත සබා ගන්න උපකාර. මොකද ධ්‍යාන මට්ටමට යනකොට ওই මානසිකාර එකක්වත් එන්නේ මේ සති නිමිත්ත තුලම තියෙන සීයමයි සමතේ හැටියට දැනෙන්නේ. මානසිකාර විතර්ක එන්නේ සංසිඳෙනවා. මේ වගේ රළු විතර්ක පවත්වන්නේ නැහැ, පැවතින්නේ නැහැ. මේ සිහියමයි එදාට සමත නිමිත්ත හැටියට තමන්ට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමාරුද? මට නම් බණ කිව්ව හැකි තව ගොඩක්. කටියට අමාරුයි වගේ නේද? එහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මායනේ මේ ලෝකේ මේ වෙලෙන්ද කියන කියන්නේ යම් වෙලෙන්දෙක් ඉන්නවා නම් ඒ කියන්නේ එක්තරා වෙලෙන්දෙක් ඉන්නවා ඒ වෙලෙන්ද දක්ෂ නැහැ නූපම්භෝග උපදවන්න සහ උපම්භෝග ආරක්ෂා කරගන්න මොනවා වෙලෙන්දද යම් වෙලෙන්දෙක් උදේ කාලේදී Tamange වෙලඳාමේ කටයුතු වල යෙදෙන්නේ නැත්තම් කුසීතයි නම් කම්මැලි නම් දවල් කාලේ තමන්ගේ වෙළඳාම වෙළඳාම් කටයුතු වල යෙදෙන්නේ නැත්නම් කර්මාන්ත යෙදෙන්නේ නැත්නම් කුසීතයි කම්මැලි නම්. රාත්‍රී කාලෙත් වෙළඳාම වෙළඳාම් කටයුතු වල යෙදෙන්නේ නැත්නම් කුසීතයි කම්මැලි නම් මහණෙනි මේ වෙළඳ තෙමේ නූපම් භෝග උපදවන්නේ හෝ උපම් භෝග ආරක්ෂා කරන්න යන කරුණ වෙන්නේ මේ වෙළඳා ගේ දියුණුවක් අභිවෘද්ධියක් වැඩි දියුණුවක් වෙන්නේ නැහැ පිරිහීමක්මයි වෙන්නේ කියලා. මහණෙනි මේ තව වෙලෙන්දෙක් ඉන්නවා මේ වෙලෙන්දාගේ දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි නූපම් භෝග උපදින උපම් භෝග ආරක්ෂා කරන කවුද යම් වෙලෙන්දෙක් ඉන්නවා නම් මේ වෙලෙන්දා උදේ කාලේ තමන්ගේ වෙලඳාම් කටයුතු සඳහා යෙදෙනවා නම් කුසීත නැත්තම් කම්මැලි නැත්තම් දවල් කාලෙත් වෙලඳාම් කටයුතු සඳහා යෙදෙනවා නම් කුසීත නැත්තම් කම්මැලි නැත්තම් රාත්‍රී කාලෙත් වෙලඳාම් සඳහා යෙදෙනවා නම් කුසීත නැත්තම් කම්මැලි නැත්තම් මේ වෙලඳ තෙමේ දියුණුවක්ම විපුල බවක්ම අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි නූපම්භෝග උපදවන්නේ හෝ උපම්භෝග ආරක්ෂා කරන්නේ යන කරුණ වෙනවා මහණෙනි මෙහි යම් වික්ෂුවක් වික්ෂුව කියන තැනින් බුදුහාමුදුරෝ ළඟම ඉන්න කෙනා ආමන්ත්‍රණය කරාට මේ හැම වෙලාවකම ආමන්ත්‍රණය කරන්නේ වික්ෂු වික්ෂිනී උපාසක පාසක කියන සිවණ පිරිසටම හරිද එතකොට යම් වික්ෂුවක් ඉන්නවා උපන් කුසල ධර්ම නූපන් කුසල ධර්ම උපදවන්නේ හෝ උපන් කුසල ධර්ම ආරක්ෂා කරන්නේ යන මේ කාරණා වෙන්නේ නැහැ. මේ ශාසනයේ විපුල බවට මහත් බවට අභිවෘද්ධියටපත් වෙන්නේ කවුද? උදේ කාලෙත් සමත නිමිත්ත ආශාවනේ නොකරන්නේ නම් දවල් කාලෙදි සමත නිමිත්ත ආශාවනේ නොකරන්නේ නම් රාත්‍රී කාලෙදි සමත නිමිත්ත ආශාවනේ නොකරන්නේ නම් ඒ භික්ෂුව රූපං කුසල ධර්මයේ උපදිනවා හෝ උපන්න කුසල ධර්මයක් තියෙනවා නම් රැක ගන්නවා හෝ කියන කාරණාව වෙන්නේ එයා ජීවුණුවට මහත් බවට විපුල බවට අභිවෘද්ධියටපත් වෙන්නේ නැහැ. මහන්නේ යම් මේ භික්ෂුවක් ඉන්නවා නම් උදේ කාලේ සමත නිමිත්තා සේවනය කරනවා. දවල් කාලේ සමත නිමිත්තා සේවනය කරනවා. අසුරු කරනවා. හවස් කාලෙදී සමත නිමිත්තා සේවනය කරනවා. අසුරු කරනවා නම් මේ භික්ෂුව නූපන් කුසල ධර්මයන් උපදවන්නේ හෝ උපන් කුසල ධර්මයන් ආරක්ෂා කරන්නේ හෝ යන මේ කාරණාව විද්‍යමානයි වෙන්න පුළුවන් මෙයා මේ ශාසනයේ මහත් බවට විපුල බවට ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා එහෙනම් අපි හැමදාම පල් වෙන්නේ එක තැනක ඇයි තේනවද මොකද හරියට වෙලඳාම් කළා නැහැ ඒකයි නේ ඒ වගේ මොකද්ද අපි කළා නැත්තේ සම්මත නිමිත්ත හුරු කරලා නැහැ. අපි හැමෝම හුරුලා තියෙන විසුරුණු මනසකින් ඉන්න. බලන්න මේ සම්මත නිමිත්ත තබාගෙන අර බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ උපමාව දිහාම බලන්න හොඳට. හොඳ ලස්සන උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ තියෙන මේ චප්පානක කියලා සූත්‍රය. චප්පානක කියලා කියන පාන කියන සත්තු සත්තු සාර්ථක මේ සත්ත්වේ පාන කියලා. සත්තු ප්‍රාණින් 6 දෙනෙක් ගැන කියපු උපමාවක්. 6 දෙනා පිළිවෙලට නම් මතක මදි මම මතක විදිහට කියන්නම්. නායකුයි බල්ලෙකුයි නරියෙකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි කිඹුලෙකුයි. හරිද? අරගෙන නරියගේ නැට්ට කෙරෝ මේ නැට්ට කෙරෝලේ ලණුවක් ගැට ගන්නවා. බල්ලගේ නැට්ට කෙරෝලේ ලණුවක් ගැට ගන්නවා. කිඹුලගේ නැට්ට කෙරෝලේ ලණුවක් ගැට ගන්නවා. නායාගේ නැට්ට කෙරෝලේ ලණුවක් යට ගහනවා. කුරුල්ලගේ කකුලේ. <laughs> ලණුවක් යට ගහනවා. කිඹුලගෙත් නැත්තේ ලණුවක් යට ගහනවා. වඳුරගෙත් නැත්තේ ලණුවක් යට ගහනවා. දැන් ලණු කෑලි හයක් තියෙනවනේ. ඔය ලණු කෑලි හයම අරගෙන ගැට ගහලා එකට ගැට ගහලා අතාරින. හරිද? දැන් හොඳට ගන්න අදහස මෙන්න දැන් සත්තු 6 දෙනෙක් ඉන්නවා. සත්තු 6 දෙනාගේ දැන් ලණු කෑලි හයක් බැඳලා මෙහෙම ලණු කෑලි හය තියෙනවා. දැන් ලණු කෑලි හයම එකට අල්ලලා ගැටයක් ගහලා අතාරින. දැන් හය දෙනාම වුණොන්ට බැඳිලා ඉන්නේ නේද? තේරෙනවද කියන ක්‍රමය? දැන් ඔන්න කුරුල්ලා දිනවලු අහසට යන්න කියලා. නරියා දිනවලු සොහොනට යන්න කියලා. බල්ලා දිනව ගමට යන්න කියලා. කිඹුලා දිනව වතුරට යන්න කියලා. වඳුරා දිනව කැලේට යන්න කියලා. නයා දිනව හුඹහට යන්න කියලා. තව මොකෙන්ද? හරි නේද? හරි. ඈ හරිද ඔක්කොම දැන් මෙහෙම එක එක්කිනා එක එක්කිනා එහාට මෙහාට අදිනවනේ අදිනකොට මොකද වෙන්නේ ඇද ඇද ඇද ඇද ඉන්නකොට එකෙක් බලවත් වෙනකොට අනිත් ඔක්කොම ටික ඇදගෙන යනවා. නරියා බලවත් වෙනකොට මොකද වෙන්නේ? අනිත් ඔක්කොම ටික ඇදගෙන අනිත් උන් දුබල වෙනකොට නරියා බලවත් වෙනකොට ඔක්කොම ටික ඇදගෙන උතෝනට යනවා. බල්ල බලවත් වෙනකොට මොකද කරන්නේ? අනිත් ඔක්කොම ටික දුබල වෙනකොට ඔක්කොම ටික ඇදගෙන ගමට යනවා. නයා බලවත් වෙනකොට අනිත් උන් දුබල වෙනකොට ඔක්කොම ඇදගෙන හුඹහට යනවා. ඈ අනිත් උන් කුරුල්ලා බලවත් වෙනකොට අනිත් උන් දුබල වෙනකොට අහසට යනවා. කැලේට යනවා මේ විදිහට. ඔය වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සර්පය නානා ගති ඇති නානා අදහස් ඇති සර්පය හය දෙනා වගේ ඇහැ කන දිව නාසය ශරීරේ මනස. හරිද? දැන් මේවා ටික ඔක්කොම එකට අල්ලා ගැට ගහලා තියෙන්නේ. දකින්න දේ අහන්න පුළුවන්, අහන දේ දකින්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන දේ දකින්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන දේ බලන්න පුළුවන්, රස විඳින දේ දකින්නයි බලන්නයි පුළුවන් කියලා ඔක්කොම එකට අල්ලලා නැට ගැට ගහලා තියෙන්නේ. හරිද? මේ කියන්නේ ලනු ටික ගැට ගහලා තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලපං. කන අදිනවා ශබ්ද අහපං. නාසය අදිනවා ගඳ සුවඳ බලපං. දිව අදිනවා රස ලබන්න. කය අදිනවා ස්පර්ශ ලබන්න. හිත අදිනවා ධර්ම අරමුණු. එහාට මෙහාට ඇද ඇදා ඉන්නවා. එක එකගේ පැත්ත බලවත් වුණොත් හොඳ ලස්සන රූපයක් බලන්න තියෙන හේතු ටික ඔක්කොම සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. දැන් ඉතින් හොඳ නාට්‍යයක් බලනවා කට්ටිය. ඒ මොකද? සර්පේ වැදගෙන කීවා. ඔක්කොම කට්ටිය ටික ඇදගෙන ගිහින්. ඊට පස්සේ සද්දයක් අහන්න තියෙන හේතු ටික ඔන්න හැදුනා කියන්නකො. දැන් මොකද වෙන්නේ? අලුත් ඔක්කොම දුබලයි. දැන් මූ ඇදගෙන යනවා මේ පැත්තට. දැන් ওই විදිහට නෙමෙයිද ඔයගලගේ මනස පවතින්නේ. ඔන්න දැන් ඔය සත්තු එහාට මෙහාට ඇදගෙන යන්න පුළුවන් විදිහට පවතින්නේ. ඔය ඇදගෙන යෑමම තමයි මරණාසන්න මොහොතේදී <laughs> ඇදගෙන යන්න යන එක ඔක්කොම ටික ඇදගෙනම යනවා යන්න. ආයෙත් ආයෙත් උපදිනවා. ඉතින් ඕකේ ඉවරයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවණියට හොඳ උපමාවක් කියනවා. දැන් ඔන්න බලාගන්න මේ සත්තු හය දෙනෙක් ගැන කිව්වා නෙමේ. මේ කා ගැනද කිව්වේ? ආයතන නෙමෙයි Taman ගැන කිව්වේ. හරිද? ආයේ මේ කොයිවත් තියෙන ආයතන නෙමෙයි Taman ගැන කිව්වේ. බලන්න මේ ටික වෙන්නේ නැද්ද කියලා. Taman ගැන හැම වෙලාවෙම ওই ටික නෙමෙයිද වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට දේශනා කරන හොඳ කරුණු ටිකක්. ওই වගේ සත්තු 6 දෙනා ගන්නවා. සත්තු 6 දෙනා අරගෙන නැටි කෙරවල් 6 ලණු 6කුත් බඳිනවා බැඳලා ඒ ලණු ටික ඔක්කොම එකට එකතු කරලා බඳිනවා කොහෙද කැඹක කණුවක දැන් කණුවක බැඳලා තියෙනවා දැන් කණුවක බැඳලා පස්සේ වෙනද වගේ මොකද කරන්නේ අර සත්තු 6 දෙනා යන්න අදිනවා ඇද්දට යන්න පුළුවන්ද බෑ ඇදලා ඇදලා ඇදලා ඇදලා හෙම්බත් වෙලා මොකද වෙන්නේ ඒ කණුව හෝ ටැඹ හෝ මුලම ඇදගෙන වැටෙනවා බුදිය ගන්නවා. මහායනි ඒ වගේ සිහිය මම තැඹකට උපමා කරමි. දැන් ඕගොල්ලන්ට මේ තැඹක් නැහැ. බැඳලා තියෙන කණුවක් නැහැ. දැන් බලන්න ඇත්තටම වෙලා නැද්ද කියලා ওই වගේ වෙලා තියෙන මුං ඇද ඇද ඉන්න එක තමයි. ඇද ඇද ඉන්න එක බලොත්ම යනවා. ඕගොල්ලන්ගේ සිහිය පිහිටලා තියෙන්න ජීවිතයේ කුසල ධර්මයක් වැඩෙන්න නතර වෙලා ඉන්න හැම වෙලාවෙම කීය තියාගෙන කරක් තියනවද? නැහැ. එක්කෝ දැකපු දෙයක් හිතනවා, එක්කෝ බලනවා, එක්කෝ අහනවා කියලා ඔහම ඇද ඇද නෙමෙයිද ජීවිතේ පවතින්නේ. ඔහම පවතිනවා කරුණක් වෙච්ච ගමන් මේ දෙයට යෙදෙනවා. එක්කෝ බලනවා, එක්කෝ අහනවා. එච්චරයි පවතින්නේ. දැන් පෙන්වුවා බුදුහාමුදුරුවෝ කැඹක බඳිනවා දැන්. මේ සති නිමිත්ත දැන් හිත බැඳගෙන ඉන්නවා. එහෙම ඉන්නකොටත් රූප බලන්න ඕන කියන අදහස එනවා. සද්ධාහන් ඕන කියන අදහස එනවා. තාම මේ හිර නැහැ. ආවට ඇදගෙන යන්න බෑ. මොකද අග්ගල මතක් කළා හරි ආයෙත් සති නිමිත්තට එනවා. අමතක වෙලා ගියත් ආයෙත් එනවා. වෙනද වගේ ඇදගෙන යන්න බෑ. මෙහෙම මෙහෙම තිබුණාම අන්තිමට මේ බලන් ආහන දකින්න ඕනේ කියන මේ විතරක සංසිඳිල තමා තුළම හිත එකඟ වෙන දවසක් එනවා. මොකද මේ හැඹක දැන් අර ලනු ටික බැඳලා කණුවක බැඳලා හින්දා මහණෙනි මම මේ සිහිය හැඹකට උපමා කරනවා. කියලා. එතකොට මේ 100 තමයි අපිට තියෙන එකම තැඹ කණුව මේ සත්තු ඇදගෙන යන්න තියෙන. ඒකෙන් හොඳට බලන්න. ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් සත්තු 6 දෙනා ඉන්න හැටි දැන් මුන් ඇදගෙන යන හැටි අපිට පේන්න ඕනේ මේ උපමාවෙන්. දැන් මේ වගේ තැඹක් හුරු කෙරුවේ නැත්තම් ඕගොල්ලෝ අවස්ථාවකට බුදු ගුණ වැඩුවා මෛත්‍රී වැඩුවා කියලා පළක් නැහැ. ඇයි දැඳලා තියෙන කණුවක් තියෙනවද? කණුවක් නැහැ. කණුවක් ඕනේ. කණුවක් හදාගන්න. ඈ ටික ටික හරි හුරු කරන්න මේ සති නිමිත්ත හිත තබා ගන්න. දවසින් දවස අද හිත තබා ගත්තොත් එක විනාඩි 10ක් හිත Tamanට තේරේ ඊට වඩා බොහොම පහසුවෙන් විනාඩි 10 යවගෙන නැත්නම් ඊට චුට්ටක් වැඩිපුර ඉන්න පුළුවන්. ඊග දවසේ ඊට පොඩ්ඩක් වැඩිපුර මතක් කර කර මතක් කර කර මේ සති නිමිත්ත තුල සිහිය තබා ගන්න. බුදුහාමුදුරුවෝ හෝ මහරහතන් වහන්සේලා හිටියානම් ඉන්නවනම් ඉන්න කාලයක නම් වරදිද්දි බැරි වෙද්දි ගහලා බැනලා හරි යහපතට පෙන්නයි. අද එහෙම කෙනෙක් නෑ අපිට පිහිට අපිමයි. අපිට අපිවම රැකගන්න වෙනවා. අනික මේ දෙමව්පිය සහෝදරය දරුවෝ ඉන්නවා කියලා කිව්වට බැරි වෙච්ච දවසට සසරට වැටිච්ච දවසට ඔය කවුරුවත් එන්නේ නැහැ. ඒ අයගේ යුතුයකම් කරන්න. Taman රක්ෂිත ස්ථානයක පිහිටාගෙන. Taman Tamanව සුරක්ෂිත ස්ථානයක තබාගෙන Tamanව ආරක්ෂා කරගෙන අනුන් ආරක්ෂා කරගන්න. එහෙම බැරි කමක් නැහැ පුළුවන්. වෙන මුකුත් එපා. මේ අමුතු ගැඹුරු දහමක් හිතන්න හදන්නත් එපා. මේ කියන කරන දේවල් ඉබේම උගලන්ට තේරෙයි. කිසි අපහසුකින් තොරව එක දෙයක් කරන්න. මේ සත්‍ය නිමිත්ත හුරු කරන්න. අප්‍රමාදීව ඒක උත්සාහවත් වෙන්න. කිසි බරක් කිසි රළු දෙයක් කියන්නේ. ලබන පොයට එනකොට මේ සත්‍ය නිමිත්තේ හිත තියාගෙන ඉන්න පුළුවන් මට්ටමකට අරගෙන එන්න. ඈ වරදින්න පුළුවන් ආපහු ගන්න. ආයි සති නිමිත්තේම හිත අහකට යන්න දෙන්න කියලා. සති නිමිත කියනකොට කාටද තේරෙනවද? මේ තොල් දෙක ගාව හෝ නාස නාසය ගාව හිත තොල් දෙක පිළිබඳ දැනුම ඇතුවම ඉන්න පුළුවන් බව. හිත කොහාටවත් යන්න නොදී මේ නිමිත්ත තුලම ඉන්න පුළුවන් බව. ඊට පස්සේ තමන් උත්සාහවත් වෙන මේ දැනුම් සහිත භවයේ මේ නිමිත්ත තුල ඉඳීමින්ම ගමනක් යනවා මම කියන එකට හුරු කරනවා. මම මේ වැඩේ වැඩිය නෙමෙයි මේ විනාඩි 5ක් කරනවා මම සති නිමිත්ත අතහැරෙන්නේ නැති වෙන්නේ. මම මේ චුට්ට උදුළු ගන්න මේ ඔක්කොම නෙමෙයි මේ ටික උදුළු ගන්නවා මේ සති නිමිත්ත අතහැරෙන්නේ නැති වෙන්නේ. මම මේ වැඩිය නෙමෙයි මේ පිගන්ධහය හොදනවා මම මේ සති නිමිත්ත අතහැරෙන්නේ නැති වෙන්නේ. කියලා එකපාරටම දුන්නොත් අම්මෝ කොහොමද මෙච්චර කරන්න කියලා හිතෙන්නේ. එහෙම එපා. මේ නෙමෙයි මම මේ ලයිට් කණු ඉදිරියට යනවා මේ සති නිමිත්ත අතහැරෙන්නේ නැති වෙන්නේ. කියලා උපායශීලීව අල්ලගන්න. අද දවසම නෙමෙයි මම මේ විනාඩි 10 ඉන්න සති නිමිත්ත අතහැරෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ එයින් අත් 10 හිටියම තව පැයකින් හරි කමන්නේ. කපාට බැරි හින්දා මම කියන්නේ මම දැන් මේ විනාඩි 10 ඉන්නවා මේ පැයේ මේ විනාඩි 5 ඉන්නවා මම සති නිමිත්ත. ඈ මතක් කර කර හරි කරන්න බලන්න මොනතරම් ප්‍රගතියක් වෙයිද කියලා මෙච්චර කාලයක් අහපු බණට වඩා මෙච්චර කාලයක් කරපු භාවනාව වලට වඩා ඕගොල්ලන්ට අභිවෘද්ධියක් තේරෙයි මේ සති නිමිත්ත හුරු වුණොත් හුරු කරන් දවස පුරා gederedi මතක් කර කර යෙදුණොත් පොයේ දවසකට ඇවිල්ලා පැයක් දෙකක් බණ අහලා පැයක් දෙකක් භාවනා කරලා ගිහිල්ලා කෙලෙස් දුරු කරනවා කියන එකක් ගැන හිතන්නවත් හරියට අපි මහ විශාල ජල කඳක් ගලන ගංගාවකට වැඩි එකනිට හරි බොර වතුර ගලන මහ විශාල ගංගාවක් පිරිසුදු වෙන්න ගිහිල්ලා වතුර කලයක් දානවා වගේ සිද්ධියක්. ඒ කලේ වතුර ටිකක් බොර වෙලා ගහගෙන යයි මිසක ගංගාව පිරිසුදු වෙන්නේ නැහැ. ඒ වගේ මුළු ජීවිතේ පුරාවටම රාග දේශ මොහ කියන කෙලෙස් වලින් ගලාගෙන හැලෙන අපේ ජීවිතයකට මාසයකට පැයක් හෝ දවසක් හෝ මේ වගේ කුසල මනසිකාරයක් කෙරුවා කියලා ඒක නැහැ නරකයි හොඳ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ලැබපු මනුෂ්‍ය ජීවිතයේ අප්‍රමාදීව මෙතනින්ම මිදෙනවා කියන තරම් ඉක්මනකට මේන් අපිට යහපතක් වෙන්නේ මේ ප්‍රමාණය මදි. අර ගඟේ වතුර ටික පිරිසිදු වෙන්නේ නැහැ. ඒ වගේ මේ කෙලෙස් ගොන්න හේදෙන්නේ නැහැ මේ වගේ චූටි තැනක. ඉතින් අපි නිතරම නිතරම නිතරම නිතරම අපි තුල සිහිය යොදා ගන්න හුරු වුණොත් අනිවාර්යයෙන්ම වෙන කාටවත් නෙමෙයි තමන්ටම තේරේ තමන්ගේ මනසේ පෙරපසු විශේෂණයක්. අද බලන්නකෝ මේ ධාම ධර්මය ගැන අපි කතා කරනවා. අකාලික කල් නොවේවා විපාක දෙනවා සුවක්හතු මනාවකට දේශනා කරලා තියෙනවා සම්දිස්තිකයි මෙලෝ විපාක දෙනවා අවුරුදු 25 30කෝ එක තැනක පල් වෙනවා එහෙමනම් අපි යදෙනවා වැඩි එහෙම නැත්නම් ධර්මයේ වැඩි වෙන්න වෙනවා නම් මේ කියන ಗುಣ ටිකත් හරිනම් අපිත් යදෙනවා නම් මේක වෙන්න ඕනේ අපිට මේ දැන් දැන් නේද එහෙම නොවේනම් අපි තේරුම් කරගන්න ඕනේ මේ අපි කළා තියෙන ක්‍රමේ වැරදි හරියන්නේ ඔගොල්ලෝ කළා බලන්න මේක තේරුම් ගන්න එපා මේ භික්ෂුන් වහන්සේලාට විතරයි මේ ගිය අයට අපිට බෑනේ කියලා එහෙම නැහැ. මේ ගෙවල් වල ඒ කියන්නේ ජරා මරණ දුක සසර දුක එපා වූ කාටත් මේ ධහම තියෙන්නේ. ඔයගලන්ට සසර ස්වභාවය හොඳයි නම් බලන්න ධර්මල්ලෝ එක්ක ඉන්නකොට ගෙවල් දොරවල් හදා ඉන්න කොච්චර හොඳයිද නේද? අන්න එහෙම හිතනවනම් මේ ධහම ඕනේ නමුත් මේ කොහොම හිටියත් මොනවා කෙරුවත් මේ හැම දෙයකම වෙන් වෙන්න වෙනවා. හැම දෙයකම අනිත්‍යයි දුක කියන එක ගලාගෙනවා දුක නාවට මේවා තාම දුකට හේතු කියලා දකින්න පුළුවන් නම් අද අපිට ආදරණීය දරුවෙක් ඉන්නවා ගෙයක් දොරක් ඉන්නවා තියෙනවා නම් මිල මුදල් තියෙනවා නම් කෙනෙකුට දකින්න පුළුවන් නම් අද මට සැප කියලා ලැබුණට කවදා හරි දවසක දුක ලැබෙන්න තියෙන හේතු මේ. ඔය දේ තියෙද්දි මම නැති වෙනකොට හරි දුක් වෙන්න වෙනවා. මම ඉදි ඔය දේ නැති වීමෙන් හරි දුක් වෙනවා. මේ දෙපැත්තෙන් එකක් අනිවාර්යෙන් වෙනවමයි. එහෙනම් දුක කියන එකට හේතු මේ තියෙන. කියන කාරණාව අපිට දකින්න පුළුවන් නම් මේ අපි උත්සාහවත් වෙන ඒ කියලා පැනලා යන්න නෙමෙයි. අපි උත්සාහවත් වෙන එහෙනම් ඕකේ නෙමෙයි පිට තියෙන අපිට මේ වගේ තැනකින් කියලා. ඒ නිසා මේ සති නිමිත්ත හුරු වෙන්න. සති නිමිත්ත හුරු වෙච්ච දවසට මම ඉතුරු ටික කියලා දෙන්න නොකිව්වත් ඔය අතීත අනුවගේ විතරක ටික Taman තුල උපදිනකොට මේ ඔක්කොම මනසයි ප්‍රපංචයි කියලා ඉබේව පෙනේ ඕගලන්ට. අනාගතය අනුව ප්‍රාර්ථනා වශයෙන් අරමුණු උපදිනකොට උපදින ධර්මය තමා තුලයි කියලා නොකෙදුණු නොබිඳුණු සිහියක් එයි ඕගොල්ලෝ තුල. අද මේ උපදින දේත් එක්ක අපේ සිහිය ඊට අනුව යන හින්දායි මේ පේන්නේ නැත්තේ. වර්තමානයේ අපි නතර වෙලා නම් දුවන දේ අනුව දුවන්නේ නැත්නම් අපිට හොඳට පේනවා එහෙම වුණාම Tamanටම නුවණ එනවා දුක නැති කරන්න වෙන මුකුත් කරන්න ඕන තමා කෙරෙහිම කෙලස් පිරිවිනීමට නුවණ එනවා ආයේ නිවීම කියන්නේ වෙන මොකුත් නෙමෙයි තමා තුළම මේ ස්කන්ධ මේ කෙලෙස් සංසිඳෙන බව. රාගක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බන රාග දේශ මොහ කියන ධර්මතා තුනේ නිවීමමයි නිවන කියන්නේ. ඇයි රාග දේශ මොහ නිවුණා මොකද නිවිලා තියෙන්නේ? මොනවද නිවිලා තියෙන්නේ? අතීතය අනුව ගිය ඔක්කොම මතක ටිකන. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් මෙච්චරකල් ජීවත් වෙච්ච ජීවිතේ රාග දේශ මොහ සහිතවයි නේද? හැම අරමුණක්ම සම්බන්ධ වුණා නම් සම්බන්ධ වෙච්ච හැම අරමුණක්ම රාගය හෝ දේශය හෝ මෝහය හෝ තිබිලම තියෙනවනේ. එහෙනම් රාග දේශ මොහ නැති වුණා නම් ඒ හැම අත්දැකීමක්ම නැති වෙලා. අන්තිමට වෙලා තියෙන්නේ මෙච්චර කල් තිබුණු මේ ලෝකයේ කියන එක නිරුද්ධ වෙනවා. දැන් බය හිතේ එතකොට දරුවන්ට මත් වේද කියලා. එහෙමද? බයෙන් දෙපා ඒවට උත්තර නිවැරදි විදිහට ලැබෙනවා. එතකොට හොඳට මතකද අවධාරණය කළ මම අද කියන්නේ මේ සත්‍ය නිමිතිට තබා ගන්න. මේ අමාරුවෙන් රකින්න හදන සීලෙත් රැකේ. මේ පැත්තෙන් සීලෙත් රැකේ. මෙහෙම ප්‍රඥාවට උපකාර වෙයි. මේ සමතනමිත ආසේවන කළොත්. ලොකු අමාරු වැඩ කිව්වේ නෑ. උත්සාහය විතරයි යෝනේ. දුක එපානම් දුක අප්‍රියයි නම් අමනාපයි නම් අනිවාර්යෙන් ඒ හැමෝටම මෙන්න මේ වගේ සති නිමිත්ත අල්ලගන්න නැත්නම් සිහිය වඩනවා කියන කාරණාව කරන්න වෙනවා. ඉතින් දුක හොඳයි නම් ප්‍රියයි නම් මනාපයි නම් 아무තු උත්සාහයක් වීරියක් ඕනේ නැහැ. කොහොම වෙයින්ද? හොඳයි. ඈ ඉතින් මේ ශාසනය ඉතින් 아무තු බලපෑමක් බලකිරීමක් කරන්නේ නැහැ. කැමති කෙනෙකුට මේ කැමති විදිහකට ඉඩ අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සති නිමිත්තක හිත තබලා හිත ආරක්ෂා කරගෙන ජරා මරණ දුකෙන් මිදෙනවද එහෙම නැත්නම් මෙහෙම ඉඳලා ජරා මරණ යනුව යනවද කියන එක කෙනා කෙනාම තීරණය කරනවා. හැබැයි ලෝකේ ඉඳලා පස්සේ නම් අනේ දරුවා මලා අම්මෝ කියලා පපුවේ අච්චක අඬන් දෙපා. හරිද? ඒවට අකමැති නම් දැම්මම හිත රැකගන්න. ඈ අර අපි උපාලකපත් එක්කිනවා. උපාතක මාත්‍ර දෙන්නේ දැන් කතා වෙනවා. එක්කෙනෙක් කියනවා අයියෝ දැන් වයසයි දෙන්න. හරිද? එක්කෙනෙක් කියනවා අපිට ඉතින් තරුණ කාලේ බැරි වුණා දැන් ඉති වයසට ගිහිල්ලා දැන් කරගන්නත් බැහැ අර එහෙම කියනවා. එතකොට අනිත් උපාසක මහත්තයා කියනවා මේ පෙරහැර ගියාට පස්සේ ගිනි බෝල කරකලා වැඩක් නැහැ. <laughs> දැකින් තියෙන තැනකින්වත් අපි යැපෙන්න බලමු කියලා. ඉන්නවද දන්නේ නැහැ. <laughs> ඒ වගේ පෙරහැර ගියාට පස්සේ ගිනි බෝල කරකවලා වැඩක් නැහැ පුළුවන් කාලෙම <laughs> බැරි කාලෙදී අනේ දැන් නම් අපිට බෑ අප්පා මෙහෙමයි කියන්නේ නැතු දැන් මේ පුළුවන් තැන ඉඳලවත් පටන් ගන්න. එදාට මේ නැතිනම් ওই <laughs> වගේ අපිටත් කියන්න වෙනවා. ඈ දැන් තේරුණාද මං කියපු ටික? එතකොට අර ධම්මට්ටි ඥානය කියන එක ඕනේ උනේ ඒකයි මං ඕක දකින්න නෙමෙයි මං කිව්වේ. මොකද ඒ නුවණින් අපිට ආව මෙහෙම නුවණ කියන එක. රූපය මෙහෙම තැනකයි මෙහෙමයි හැදිලා තියෙන්නේ. ඒ බඳු රූපයක් නිසා මෙහෙම නාම ධර්මයි පහළ වෙන්නේ. ඒ රූප නැතිනොත් මේ ධර්මය නිරුද්ධ වෙනවා. කියන මේ ධර්මතාවයක් මෙහෙම තියෙන නිසායි අපිට ආවේ එහෙනම් අතීත ධර්මයේ නිරුද්ධයි. ඒ කියන්නේ අතීතයේදීත් මේ හේතු ගැටෙනකොට හැටගෙන හේතු නැතිව නැති වෙනවා නම් අතීත ධර්ම නැති වෙලා. අනාගත හේතු ගැටලා නැති නිසා ඉපදිලා නැහැ. වර්තමානයේ හේතු ගැටෙන එක නැති වෙනවා නම් අපිට ඊට පස්සේ ඒ නිසා නුවණක් ආව අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ. වර්තමානයේ ඉක්ුත් වෙමින් පවතිනවා. එතකොට අපිට නුවණක් ආව එහෙනම් අතීතය නිරුද්ධ වෙලා නම් ඇති බවට හම්බෙනවා මේක ප්‍රපංචය නේද? අනාගතේ ඉපදෙලා නැත්නම් අපිට ප්‍රාර්ථනා ප්‍රණිදී කාරණා ලැබෙනවා මේක ප්‍රපංචය නේද? වර්තමානයේ ඉක්ුත් වෙමින් පවතින එක නොපෙනෙන මේක ප්‍රපංචය නේද? එහෙනම් අපිට හම්බ වෙන මේ පරිසරයම කෙලස් නේද? කියලා උත්තරයක් ආවා. දැන් ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? එක දෙයයි සති නිමිත්තක හිත තබ තබා තියෙනවා ඉන්නවා කියලා කොච්චර පහළට පහළ වෙන පහළ වෙන හැම එකක්ම මනස පිළිබඳ වුණා කියලා බලන්න අනිත් බලන්න. ඒකයි මං කිව්වේ කෙලෙසියගේ කෙලෙසිය ස්වභාවය හඳුනගන්න කෙලෙසිය එන්නේ නැහැ මම මෙහෙම එකක් නැහැ මේ බොරුවක් ඔයාලට සිහි කරන්නේ කියන තැනකින් නම් කෙලෙස් එන්නේ නැහැ. එන්නේ මෙහෙම කෙනෙක් ඉන්නවා ඉන්න කෙනාමයි මේ සිහි කරන්නේ කියන තැනකින් මිසක මම මේ විතර්කයක් සිහි කරනවා කියන තැනකින් අරමුණු උපදින්නේ නැහැ. තේරෙනවද මම කියන්නේ? ඒ හින්දා දැන් මේ ඇත්තටම අපිට ගේ තියෙනවා තියෙන ගේමයි සිහි කරන්නේ. ඇයි එහෙම එකක් නැද්ද? තියෙනවමනේ කියන තැනකින්මයි එන්නේ. එහෙම එද්දි මෙහෙම පහළ වෙද්දි පහළ වෙන්නේ තේරෙන්නේ දැනෙන්නේ Tamanටනේ ඈ එහෙනම් මේ Tamanගේ මනස පිළිබඳ වූවක්මයි කියලා මෙහාට යන එක අර විතක බලෙන් ඔරුව නවත්තනවා වගේ විතර්ක බලෙන් නුවණින් ප්‍රඥා බලෙන් නෑ මේක මෙහෙ සිද්ධියක්මයි සත්‍ය නිමිත්ත කියලා බලන උපදින උපදින ධර්මයෙන් කොච්චර එහෙ කියලා කිව්වොත් නෑ මේමයි කියලා බලන්න හරිද එච්චර අමාරුවකින් තොරවම මේක බලන්න පහසුවක් වෙනවා සත්‍ය නිමිත්තක හිත තබා ගත්තොත් නිති පංචල් රකින්න පොහොය අටසිල් සමාදන් වෙන්න එහෙම වෙන ගමන් gedara doreedit හැම වෙලාවකම උත්සාහවත් වෙන්න සති නිමිත්තේ හිත තබා ගන්න. සති නිමිත්තේ හිත තබා ගත්තාම එපමණකිනු ජීවිතයට විශාල ආරක්ෂාවක් සැලසගත කියලා එකක්. මේ සති නිමිත්ත දැන් මේ සිහිය වඩන්න එන්න එන්න එන්න එන්න එන්න එන්න හිත වැඩෙනවා. මේ සිහිය බැඳී තබන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණු වල හිත දුවන ගතිය අඩු වෙනවා. අරමුණු වල හිත දුවන ගතිය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න හිත බැඳී තබන ප්‍රතිසත්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමා තුළ ඉපද නිරුද්ධ වෙන ධර්මියෝ හටගෙන නිරුද්ධ වෙනවා කියන නෝන එනවා. හොඳට පේනවා අපි ඉතින් නිරුද්ධ වෙලා අනාගතය ඉපද ගන්න. ඒ කියන්නේ හැමදාම මෙහෙම කරන්න ඕනේ නැහැ. මේ විදිහට කරගෙන කරගෙන යනකොට තව විශාල පරිවර්තනයක් වෙනවා. මෙහෙම සති නිමිත්ත කීර්තබාවන උපදින උපදින අරමුණු මෙහෙම බලබලා යනකොට මේ අරමුණු සංසිඳන ගතියක් එනවා. ඇතුළත උපදින උපදින උපදින අරමුණු සංසිඳන දවසක් ඒකාන්තයෙන් එනවා. හැමදාම මෙහෙම තියෙන්නේ. එදාට ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. Tamanට පාමොජ්ජං ජායති ප්‍රමෝදය ඇති වෙනවා. අරමුණු සංසිඳනකොට මේට වඩා හිතට කයට ප්‍රමෝදය ඇති වෙන දවසක් එනවා. ප්‍රමෝදය නිසා හිත කය දෙකට අමුතු නිර්ආමිෂ ප්‍රීතියක්. මේ කෙලෙස් සහගත ප්‍රීතියක් නෙමෙයි. ඉදීම මේව ගන්න ඕනේ ඉදීම නිර්ආමිෂ ප්‍රීතියක් ඇති වෙන දවසක් එනවා. ප්‍රීති මනස කායම් පසම්බති. ප්‍රීති සහගත මනස නිසාම මේ කයයි හිතයි දෙක සංසිඳන දවසක් එනවා. සංසිඳනවා කියන කොච්චරද කියනවනම් මේ කය හරියට පුළුන් රොදක් වගේ තේරෙන්නේ කියනවා. මේ අහසේ පාවෙනවා වගේ කියනවා. ඈ එච්චරට සැහැල්ලු දවසක් එනවා. මෙහෙම අත අහසේ තියලා බලන්න නැති කරුත් යකන්නේ. ඈ එච්චර රැඳෙන මට්ටමට. පස්සද්දී කියනකොට. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය හිත දෙක සංසිඳුනහම හිත කය දෙක අධික සැප ස්වභාවයකටපත් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රීතියයි සැපයයි දෙකෙන් මේ කය නොතෙමුණු තැනක් නැහැ කියලා. අපි බඩු ගේන කඩේට යන්නේ gider නැති නිසානේ. මේ සැප හොය හොය නිතරම රූප, සද්ද, උලුප උලුප හිතෙන් ඉන්නේ ඇතුළත ප්‍රීතිය නැති නිසා. මුළු කයම සැප පින්ඩයක් වුණොත්, ඒ කියන්නේ ජීවත් වෙනවා කියන එකම සැපක් වුණොත්, එදාට මේ හිත කයේම බැඳලා තියෙනවා මිසක බාහිරට දුවන්නේ නැහැ. සැප ඒ කියන්නේ සැපේටයි හැම වෙලෙම තණ්හාව හිත. සුඛිනෝ චිත්තං සමාධියති. හිත සැපසාගත කල හිත තමා කෙරෙම නැඳලා තියෙනවා. ඒකටම හිත සමාධිය. ඔන්න සමාධිය අන්න එදාට ඕගොල්ලන්ට අර මං කියපු ධම්මට ඥානය කියපු එක පේනවා. ප්‍රාර්ථනාවක් මුකුත් උනේ නැහැ. සමාධිත්‍ය ඇත්ත ඇති හැටි දකිනවා. දකිනකොට කලකිරෙනවා, නොඇලෙනවා, කෙලෙසුන්ගෙන් මිදෙනවා, මිදුනහම මිදුනා කියන නුවණ එනවා. කියලා අරිහත්ත්වයට දක්වාම පෙළක් තියෙනවා මේකේ. අපි ඒක දැනගෙන ඉන්නු මම ඒ ටික කිව්වේ නෑ. හැමදාම මෙහෙම අමාරු නෑ මේ සති නිමිත්තක හිත තබාගෙන ප්‍රපංච ටික හඳුනා ගන්න කියන්නේ මේක හිස් කරගන්න පහසු. මේ සිහි වෙන සිහි වෙන දේ බාහිර බාහිර කියලා දකින්න දකින්න මෙහෙ අහුවෙන්නේ. දැන් gedara කියලා සිහි වෙනකොට මෙහෙ අහුවෙන්නේ ඕගලන්ට බහැරම යහුවෙන්නේ. දැන් අර උත්තරෙන් ධම්මපිති ඥාණයෙන් අපිට එනවා උත්තරයක් ඒව නිරුද්ධ වෙලා නම් කොච්චර එහෙ එහෙ කියලාවත් මෙහෙම තමයි කියලා උත්තරයක් ආවා. ඒකෙන් හයියක් එනවා මේ මෙහෙම තෙවුනත් පේන ගතියත් කෙලෙසයක් ප්‍රපංචයක්මයි මේක දැන් හිඳින්න පුළුවන් එකක්. විතර්කයක්මයි කියලා. ඊට පස්සේ සති නිමිත්ත කේත තබාගෙන දැන් මේ කෙලෙස් වල හිඳින එකයි කරන්නේ. ඈ මේ ප්‍රපංච ධර්ම දුරු කරන්ද මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම බලන. බලනකොට තමයි හැමදාම මේ මට්ටම නෑ ටිකින් ටික ටිකින් ටික ඒ කියන්නේ දැන් හරකෙක්ව කුළු හරකෙක්ව ගෙනල්ලා කනුවක බැඳහම ඒ ඉස්සෙල්ලාම මේ හරකා වේගෙන් කනුව වටා ඒ කියන්නේ එහාට පයින්නවා මෙහාට පමිනවා පිඹිනවා හැමෝටම අයින් දෙනවලු ඈ ඒ ලෙහන්නේම නැතුව දැන් කනුවේ බැඳලම තිබ්බාම මොකද වෙන්නේ එහාට මෙහාට පැනලා පිඹලා පොළොවේ පය හාරලා අඟුලින් ඇනලා අයින වේගය අඩු වෙනවා ටිකක් හරිද එහෙම අඩු වෙලා දැන් වේගෙන් කනුවට දුවනවා හරිද ඒත් බැඳලම තියෙනකොට කණු වට දුවන වේගය අඩු වෙනවා. අඩු වෙලා එහෙ මේ ඇවිදිනවා දැන්. දැන් දවස් ගානක් බැඳලා තියෙන්නේ. ඈ ඇවිදිනකොට කණුව මුල දැන් ටිකක් හිටගෙන ඉන්නවා. ඈ ඒකත් ටික දවසක් බැඳලම තියෙද්දි කණුව මුල ඉඳ ගන්න. ඒකත් බැඳලම තියෙද්දි කණුව මුලම හාන්ති වෙනවා. හරිද? ඉතින් එයා ඉස්සලා රළු රළු ඉරියව් අතහැරියා සිවුම් සිවුම් ඉරියව් වලට ඇවිල්ලා. ඈ මහණෙනි ඒ වගේ මේ හිත කියනවා. හරිද? දැන් මේ කුළු හරක අන් වලිනුත් අයින්නවා පොළවේ පසත් සාරනවා පිඹිනවා යහට පයින්නවා වගේ හිත තබා ගත්තාම පුදුම ඩාන්ස් ටිකක් නෙදාන්නේ නේද? <laughs> යහට පයින්නවා මෙහාට පයින්නවා ඒකින් කියනවා මේකින් කියනවා දැන් මේ කුළු හරක. ඒත් කඹේරල්ලේ යන්න එපා. මේ සති නිමිත්ත අතරින් එපා. එහෙම පණිද්දි සති නිමිත්ත තුලම හිත අල්ලගන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ මෙයා ওই පනින කුළු ගතිය ටිකක් අඩු වෙනවා. දුවනවා කම වටේ. හිලා නෑ දුවනවා. ලඟ වුණොත් අනි දිව්වට දැන් අර තරම් අර ජවේ නෑ. පස්හාරලා මං වලින් යනලා මට්ටමේ නෑ. ඒ වගේ මේ විතරක හෝම හෝම හෝම සංසිඳලා කනුව මුල නිදා ගන්නවා වගේ අරමුණු සංසිඳන දවසක් යනවා. එදාට තමයි Tamanට බොහෝම ප්‍රමෝදයක් දැනෙන දවසක් වෙනවා. කුමුති මනස්ස පීති ජායති පීති මනස කායම් පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදිති සුඛිනෝ චිත්තං සමාධියති ඔන්න සමාධිය ඇති වෙනවා ඔන්න එදාටයි සමාධිය කියලා කියන්නේ තාම මේ හිතේ ඇති වෙන පොඩි එකඟකමකට සමාධිය කියලා කියන්නේ නැහැ සමාධි වුණාම සමාධිගත කල්ලි මොකද ඇත්ත ඇති හැටි දකින්න අර ධම්මච්ච ඥානය කියලා අපි දැක්කේ ඇත්ත ඇති හැටි තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි පවතින ලෝකේ ඇත්තක් කියලා පෙවුනේ අන්න ඒ ටික Tamanට පෙනෙන දවසක් එනවා එදා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ මේ ධර්මයේ ඉපද නිරුද්ධ වෙනවා කියලා පේනවා. මේම සිද්ධියක් කියන තැනක එක්ම වර්තමානයේක හටගෙන නිරුද්ධ වෙන පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියන තැනක ඇති බවට අරගෙන ලෝකයක් මවාගෙන දුක් විඳින මේ දුකේ කලකිරෙන්නේ එදාට. මේ මේ හොඳට මෝඩකම අහුවෙන්නේ එදාට. මේ ඇත්ත දකින්නකොට. කලකිරලා නොඇල්ලා දුකෙන් නිදෙන. එදාට තමයි මම කිව්වේ අර අතීත හැ නිරුද්ධ බව සාත් වෙලා. අනාගත හැ ඉපදෙලා නැති බව සාත් වෙලා වර්තමාන හැ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නුවණ තියෙනවා. මම අපි හැ කියන තැනක එයාට තියෙන්නේ මෙහෙම ධර්මතාවයක් වෙන්නේ කියන එකයි. ඒකයි. එතකොට තුන් කාලේ මෙයා ඇහැ මිදිලා. ඒ හින්දා කියනවා මම ඇහැට ඇහැ නිසා ඇහැට ඇහැ නිසා තණ්හාව උපන්න නම් ඇහැට තණ්හාව උපන්න නම් මේ දෙකෙන්ම මම මිදිලා. තණ්හාව මුල්කා ඈ මුල්කාරාව කරගෙන තණ්හාව වැතිරලා සතරට යනවා නම් ඊට හේතු නැහැ. උපදින්නේ නැහැ. කියන්න හයිය තියෙනවා දැන්. මේ ආයතන ටික ඔක්කොගෙම එහෙමයි. හරිද? Tamanට මේ නුවණ පහළ ඉතින් අපි මේ කාරණාව දැනගෙන අවබෝධයෙන් දැකලා කළොත් ඒකාන්තයෙන් නිවන් දකින්න පුළුවන්. මේ නිවන විතරයි නිවන් දකින්න මාර්ගය විතරයි අද්භූත නැති ආශ්චර්යමත් නැති සමහරට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ගතියකින් නැති ඇත්තටම සැබෑවටම සත්‍යම පවතින. අපි හිතාගන්නේ මේක මහා අහඹු දෙයක්. ලැබෙයිද දන්නේත් නැහැ. නැති වෙයිද දන්නේ නැහැ. කවුද දන්නේ නිවන් දකින්න පුළුවන් වෙයිද කියලා. කියන තැනකින් සැබෑවටම ලබන්න පුළුවන් දෙයකටමයි අපි අවිනිශ්චිත වෙන්නේ. අවිනිශ්චිත වෙන්නත් පුළුවන්ද නොවෙන්නත් පුළුවන්ද කියන දේ අපිට ඇත්තම වෙලා. <laughs> අවිනිශ්චිත සමාහිත ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් දේ ගැන ලැබෙමයි කියලා හිතාගෙන ඉන්න. සැබෑවටම ලැබෙන දේ ගැන අවිනිශ්චිතයි. නමුත් මේ නිවන ගැන ඒකේ කෙසේද කෙසේද විමුක්තියක් ලබා ගන්නට නිවන කියන්නේ වෙන මොකුත් නෙමෙයි නිව්වොත් නිවෙනවා. ඕගොල්ලෝ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි, නූපන්න දේ නූපන්න, හතක නැති වෙන දේ නැති වෙනවා කියලා දකින්ද පුළුවන් මනස හදාගන්න. ඉච්චරයි ඇත්ත. නිකන් දකින්න කියලා වෙන මොකුත් නෙමෙයි සත්‍ය අවබෝධයක් තියෙන්නේ. ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. දැන් තියෙනවා ඉන්නවා කියලා පහළ වෙන මේ දේ ඇත්ත නෙමෙයි. ඒ දේ නැති වුනහම ඇත්ත කියන තැන තමයි සාප් වෙනවා. ඕක ඇත්ත. දැන් මේ අපි දැනුයි බොරුව කියන්නේ. දැන් ඇත්තයි කියලා ඉන්න එක මේ බොරුව. බොරු දැන් බොරුව ඇත්ත වෙලා ඇත්ත බොරුව වෙලා අපිට තියෙන්නේ. දැන් ඇත්තටම තියෙන ඇත්තක් තියෙනවා නම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමාන නිකුත්ේ බව ඕක අපිට බොරු වෙලා. ඇයි අතීතේ තියෙනවා අනාගතයේ ලබන්න පුළුවන්. දැන් මේ දැනුත් තියෙනවා. කින තැනද? දැන් බොරු ඇත්ත වෙලා ඇත්ත බොරු වෙලා අපිට තියෙන්නේ දෙක දෙපැත්තට ගිහිල්ලා නේද දැන් අතීතේ නිරුද්ධ වෙලා කියපු එක අපිට මොකද වෙලා තියෙන්නේ බොරු වෙලා නැද්ද ඒක ඇත්ත නමුත් ඒක අපිට බොරු ඉතින් අපි සත්‍ය අවබෝධ කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඕක අනිත් පැත්තටම හරවන්න තියෙන. ඒ කියන්නේ අද අපිව කන පිට හරවන්න වෙනවා. මේ ඉන්න අපි නිවන් දකින්න යනවා නෙමෙයි මේ ඉන්න ක්‍රමෙම කන්න වෙලා. අපිවම ගන්න වෙලා. ඒ කියන්නේ අපි කියන සංකල්පය හෝ අපි කියන අත්දැකීම හෝ මම කියන අත්දැකීම හම්බලා තියෙන මේ වගේ මෝඩකමක් තුල මේ අපිට අඬන්න ගිලාප දෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙන මේ වගේ මෝඩකමක් තුල මේ මෝඩකම නැති වුණොත් නැති වෙලා තියෙන්නේ මොකද්ද අඬන්න තියෙන පරිසරයයි නැති වෙලා තියෙන්නේ ගිලාප දෙන්න තියෙන හේතුවයි නැති වෙලා තියෙන්නේ මරුණ කෙනෙක් මලා කියලා අඬන්න ජීවත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් එනවා එතකොට ඇයි දැක්කේ දැකපු කෙනා නිරුද්ධ වෙලා නම් ඒ රූපායතන දැන් අපි අහවලා මරුණා කියලා උත්තරයක් එනකොටම අඬන්නේ අපිට එයා ඉන්නවා කියන අදහස තියෙන ඉඳන්. දැන් දැකපු අය නැතිනම් ඔක මට කුටි කන්න ඉන්න. කියන ප්‍රශ්නේ නෑ. බය වෙන්න එපා මේ එහෙම කරදරයක් ගැටලුවක් නැතුව Tamanට මේ කාරණාව අවබෝධ වෙනවා. නමුත් මේ කියන ඇත්ත මේ ඇත්ත පැත්ත තමයි අපි මේ ඇහැට පෙනෙන පෙනීම මාත්‍රයකින් ආත්ම භාවයෙන් මවාගෙන ඉන්නේ. මේ පේන රූපායතනය රූපායතනයේ පුද්ගලයෙක්. ඇහැට පෙනෙන රූපේ පුද්ගලයෙක් කියලා මේ හිතාගෙන ඉන්න. බලන්න මේ පේන සිද්ධියකින් පුළුවන් ද කෙනෙක් කියලා තීරණය කරන්න? කනට ඇහෙන ශබ්ද මාත්‍රයකින් පුද්ගලයෙක් කියනවා. නාසයට දැනෙන ගන්ධ මාත්‍රයකින් කෙනෙක් කියනවා. අවස්ථාවකට පෙනෙන පෙනීම් සිද්ධියකට පුද්ගලයෙක් පනවන්න පුළුවන්ද? ඇහෙන ශබ්ද මාත්‍රයකට පුද්ගලෙ පණවන්න පුළුවන්ද? දැන් කටහඬක් ඇහුණොත් හා අහවලා කියලා පණව යන්නේ නැද්ද ওই ශබ්දෙට? අන්තිමට දිවට දැනෙන රස මාත්‍රයකින් පුද්ගලෙ පණවනවා. කයට ගැටෙන ගැටීම් මාත්‍රයකින් පුද්ගලෙ පණවකට ඉන්නේ. බලන්නකො එහෙම නෙමෙයිද කියලා. ඉතින් මේ පේන සිද්ධියකට මෙහෙම කළා පුද්ගලෙ පණවන්න පුළුවන්ද? මම ඔය කිව්වේ දැන් අපි ඉන්නේ මහා මෝඩකමක් තුළ ඒක අපිට පේන්නේම නැහැ. ඔය ඇතුළත තියෙන අර කෙලෙස් ගොන්න හිස්සුනහම තමයි උළුවේ අත ගහගන්නේ මේ මොකද්ද වෙලා කියලා තියෙන්නේ දැන් පවති නැත්ත මොකද්ද කියලා. අහකට පොළොව වගේ සිද්ධියක්. ඉතින් අපි මේක ඒකයි දැන් නිවන් දකින්නවා කියලා මොන හරි දෙයක් හිතාගෙන ඔහේ හිටියට හරියන්නේ මේ කරන්න තියෙන මේකයි කියන එක තේරුම් කරගන්න. අමාරු නෑ මම එකයි කියලා තියෙන සත්‍ය නිමිත්ත හුරු කරන්න කරන්නේ මොකටද? නිරුද්ධ වෙච්ච දේවල්, නූපන්න දේවල් ඇති බවට හම්බෙන හම්බෙන එකේ හිඳින්න. එච්චරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ටික Tamanට ලැබෙයි. ඔච්චරයි තියෙන්නේ. ඕකට කියන සමත විදර්ශනා කියලා. උපදින උපදින ධර්මයේ අනිත්‍ය හැටියට බලන එක විදර්ශනාව, සති නිමිත්තක හිත තබා ගන්න එක සමතේ. ওই දෙකම තියෙන සමති දර්ශන යුගනද්ද මොකද ආශ්‍රව ධර්ම ප්‍රපංච ධර්ම රාග දේශ මොහ සාගත අරමුණු තමයි උපදින්නේ අපිට. මොකද අලෝභ දේශ අමෝහ ආශ්‍රවයක් ඡේ වෙච්ච මේ eh, තැනකින් අරමුණු වෙන්නේ නැහැ අපිට. අත්දැකීමක් එහෙම අත්දැකීමක් නැහැ. අතීත අත්දැකීමක් සීනාස්ව අත්දැකීමක් නැහැ නේ අපිට නේද? නැහැ. අරිහත්ත්‍ය අත්දැකීමක් නැති නිසා නැති කරන්න දෙයක් නැහැ. තියෙන්නේ කිලිසහගත අත්දැකීම. මම ඔය කියන්නේ දැන්. ඔගොල්ලෝ ලුණු දැකලා තියෙනවද? ලුණු දැකලා මේ ලුණු අයිති රූප ආයතනද, සද්ද ආයතනද, ගන්ධ ආයතනද, රස ආයතනද, පොට්ටබ්බ ආයතනද, ධම්ම ආයතනද. ඒක මන ආයතනද. ලුණු ලුණු ලුණු වලට මොකද කියන්නේ රස කියලාද? ලුණු රස. ලුණු රස දැනෙන්නේ මොන ආයතනද? ජීව ආයතනය. කොහොමද මට ප්‍රශ්නයක් ජීව ආයතන දැනෙන ලුණු රස ඔගොල්ලෝ දැක්කේ? හරි පුදුම සිද්ධියක්. ඒ කියන්නේ ජීවා විඥාණයට රූප පේනවද? දැන් ලුණු රස දැකලා තියෙනවද කියලා අහන්නවා. ඈ? හරි. දැන්ලා තියෙන ලුණු රස දැකලා තියෙනවද? එහෙනම් දැන් ලුණු ටිකක් ගේන්නකොත් ඕගලන්ට හොයාගෙන යන්න පුළුවන්ද? දැනිලා තියෙනවා නම් ඒක දැකලා තියෙන්න ඕනේනේ. තේන දේ දැයින දේ නෙමෙයිනේ. අපි කියමු සුදු පාට අර කැට කැට තියෙනවනම් ඕක ඇහින් දැකපු දෙන්නේ. ඒක චක්කු විඥානයෙන්නේ විඤ්ඤාය. ඒකට රහ දැනෙන්නේ නැහනේ. චක්කු විඥානයේ විඤ්ඤාය දේ ජීව විඥානයට අයිතිද? දැනෙනවද? නැහැ. ආයතන දෙකක් නේ නේද? කරේ තියාගෙන ආවොත් ඒක දැනෙන්නේ පොට්ටබ්බ ආයතනයේ දෙන්නේ. අර කැට කැට තියෙන එක කරේ තියාගෙන ආවොත් ඒක දැනෙන්නේ කොහටද? පොට්ටබ්බ ආයතනයේ. ඒක චක්කායතනයේ හෝ ජීවායතනයේ අයිතිද? හොඳයි එහෙනම් ලුණු රස කියන එක දිවට ගැටුනහමමනේ දන්නේ. ඒ ලුණු රස ඕගලන්ට දැනෙන රූපේ ඕගල දැකලා තියෙනවද? දැකලා නැහැ. එහෙම උත් හොයාගෙන යන්න පුළුවන්. නෑ. අනිත් ඕක තමයි අනිත්ට පැත්ත. රස කියන එක අනිදර්ශනයි. දිවත් අනිදර්ශනයි. දැකලා නැහැ. ඇහෙන් දැකපු දේ මේකට ගැට ගහන තාක් රසයට තණ්හා කරන්න පුළුවන් හොයාගෙන යන්න පුළුවන් ලුණු. නමුත් දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි, රස දැන දේ දැනීමෙන් පස්සේ නිරුද්ධයි කිව්වොත් ඔයගලන්ට ලුණු රහ හොයාගෙන යන්න දන්නේ නැහැ. ඇයි? දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ නම් කැට කැට තියෙන එක දැකීමෙන් පස්සේ නිරුද්ධයි නම් එහෙම එකක් ඒ කියන්නේ දැනෙන රසක් තියෙනවා නම් ඒක ඇහෙන් දැකපු සිද්ධියට අයිතිද? නෑ. ඇහෙන් දැකපු සිද්ධිය රස දැනෙන එකට අයිතිද? එහෙනම් මේ ලුණු රස මේ කැට කැට ටිකයි කියලා බලපු එකට ගැට ගහන්න පුළුවන්ද? එහෙම වුණොත් යන්න බෑ ආපහු. ඉපදෙන්න නිමිති නැහැ. අද තමයි අපිට පුළුවන්කම තියෙන ලුණු රස සිහි කළා මේ රස සිහි කළා හොයන්නේ කැට කැට එකක්. ඇහෙන් දැකපු නිමිත්ත නෙමෙයි දල්ලන්නේ අපි. ඇහෙන් දැකපු නිමිත්ත. කරන්නේ වෙන එකක් වෙන්නේ වෙන එකක්. හරියටම ඕගොල්ලෝ ඒ ඒ ආයතන නිසා උපදින්දී ආයතන නැතිනො නැති වෙනවා කියලා කිව්වේ. ලුණු රස දැනේ. නමුත් ලුණු රස ඒ කියන්නේ බාහිර රූපයකුයි ඒ රූපේ දැකලා නැහැ. බාහිර රූපේකුයි ආධ්‍යාත්මික රූපේ ගැටීම නිසා හිතකුත් තිබිලා ලුණු රස කියලා එකක් දැනේ. ඒ හේතු නැතිව ලුණු රසත් නැති වෙයි. නමුත් මේ ලුණු රස ආවේ මෙහෙමයි කියලා නිමිත්තක් ඕගලන්ට නැති වෙයි. හරියටම ඕගොල්ලෝ දිව කියන එක පිළිසින දැක්කොත්. ඕගලන්ට යන්න හේතු නැහැ. ඇහෙන් දකින්න එකේදී රස නැහැ. ගැට ගහ ගන්න. පෙනේ. පේන දේ හේතු නැතිව නැති වෙයි. පේන දේ මේ රහයි කියලා එකක් නැති වෙයි. තේරෙනවද? හොඳයි සද්දෙත් බලන්නකො ටිකක්. කනට දැන් අපි කියමුකෝ මොකද්ද සද්දේ? ඔය ඇහෙනනේ සද්දේ. දැන් ඔය සද්දේ ඇහෙන්නේ මොකෙන්ද? දැන් ඔය දෝෂරේ කියපේක පෙවුනේ දැනගත්තේ කනෙන්ද? දැන් දෝෂරේ කියලා හැඩයක් පෙවුනනේ. ඔය දැකපු රූප ඇහෙන් දැකපු සතහන නෙමෙයි දෝෂරේ කියන්නේ. ඒ ඇහෙන් දැකපු සිද්ධිය ඔය දැන් ඇහෙන සිද්ධියට අයිතිද? දැන් ඔය ඇහෙන් දැකපු සිද්ධියක් නේ තියෙන්නේ අර දංගල් දංගල් කියන ඩෝසර් කියලා එකක් නේද? ඒ ඇහෙන් දැකපු සිද්ධිය ඒ කියන්නේ සෝත විඥාණයෙන් රූපයක් දකින්න පුළුවන්. බෑ. එහෙනම් චක්කු විඥාණයෙන් සද්දයක් අහන්න පුළුවන්. බෑ. එහෙනම් දැන් ඔය එන සද්දේට ඔබතුමාට සිහි කරගන්න නිමිත්තක් තියෙනවා නම් තියෙන්නේ ඇහෙන් දැකපු නිමිත්ත විතරනේ. ඒ නිමිත්ත අතහැරුණොත් ওই සද්දේට නිමිති දෙයිද? හොයාගෙන යන්න පුළුවන් නේද? හරියටම එහෙ නිසා ගැටලා මෙහෙ උපදී ආයේ මෙහෙ යන්න බෑ. විපාකයට හැදුණු දෙයි මෙහෙට එයි මෙහාට යන්න ඉඩ නැහැ. නිමිති නැහැ. ප්‍රතිසන්දියට යන්න නිමිති නැහැ. නමුත් මේ ආයතන ටික ගැට ගැහුවොත් මේ ඇහෙන ශබ්දෙට දෝෂරේ කියන ඇහෙන් ජකපු සිද්ධිය ගැට ගැහුවොත් අර සත්තු ටික එකට අල්ලලා දැන්දොත් දැන් හොයාගෙන යන්න පුළුවන් සතහන සිහිකල දෝෂරේ කාට. ඒ විදිහට යන්න පුළුවන් මරණාසන්න මොහොතේදී තියා පැත්තට. තේරුම් ගන්න කීපේ. මේ තමයි සැබෑම ඇත්ත. කනට ගැටෙන සද්දයක් තියෙනවා නම් අපි කියමු අපි නොදන්නම රටකට ගිහලා ওই සද්දය අහුනනම් ඌ අපිට ඩෝසරයක් කියලා මවා ගන්න එක. මුකුත් නැහැ. මේ අපි කියමු දැන් අන්ධ කෙනෙකුට උපතින්ම ಜಾති අන්ධ කෙනෙකුට ওই සද්දය අහුනනම් මේ මේක අහලත් නැත්තම් සද්දය ඇහි නැවේද ඩෝසරයක් අපිට. යන්න පුළුවන් ඉද හොයාගන්න. ඕක නෙමෙයි දැත්ත දැනුත් ඇත්ත මේ මෙහෙම ඇහෙද්දි ඩෝසරය කියලා නැවෙන ටික තියෙනව නේද? මේන් අල්ලගන්න කෙලස් ටික. මේක හින්දෙන්න ඕනේ ওই සද්දේ නෙමෙයි දැන්. සද්දේක උපදින මෙන්න මේ දෝෂනේ දෝෂේ තියෙනවා. මෙහෙම එනකොට ටක් ගාලා මකන්නේ ওই ටිකයි දැන්. අපි ඔය කියන කොටුව හිස් වුණාම මම මේ කියන කොටුව අතහැරුණාම මැකෙන්නේ දෝෂර. සද්ද ඇහෙනකොට දෝෂරේ පේන ගතිය තමයි මැකෙන්නේ. රස දැනෙනකොට අර ලුණු කැට ටික පේන ගතියයි මැකෙන්නේ. හරියටම හිත සමාධි වෙන තැනට ඇවිල්ලා මේ අතීතය අනුව ගිය කෙලෙස් ඒ කියන්නේ දැන් වර්තමානයේ හොඳට බලන්න වර්තමානයේ මේ සද්ද ඇහෙන්නේ සිහි කරගන්නේ අතීත සිද්ධියනේ ඩෝසරේ කියලා මේ අතීත කොටු පිරිසිදු නැති හින්දා අතීතයේ Nirodheට ගියක නිරුද්ධ වෙලා නම් අපිට දැකපු දේ අත්දැකීම නැත්නම් දැන් මේ සද්ද ඇහි මිසක හානියකුත් වෙලා නැහැ ජීවිතුත් වෙනවනේ තේරෙනවද මම කියන්නේ එතකොට අනවශ්‍ය ටික අපේ ජීවිතේට බරක් ඇවිල්ලා දුකක් ඇවිල්ලා තියෙන්නේ. උතනින් නෙමෙයි. අනවශ්‍ය ටිකෙන් නෙමෙයි. අවශ්‍ය ටිකේ පවතින අපි හිතන්නේ අපිට ජීවත් වෙන්න බෑ කියලා. එදාට හොඳට ජීවත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඈ දැන් බලන්න අපිට හොඳට ඒකයි මම කිව්වේ මෙහෙම එනකොට අපිට හිතෙන්නේම නැහැ මේකෙන් දැන් දෝෂරයක් ඔය දෝෂරයේ සද්ද කියන තැනකින් අල්ලගත්තේ නැත්නම් කාම භූමියේ ජීවත් වෙන්න බෑ. පුළුවන්. ඈ කාම ලෝකේ ජීවත් වෙන්න නම් මේ සද්දෙට නිමිත්තක් තියෙන්නම වෙනවා. නැත්නම් ඒ අරඹය කතා ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒක ඇත්ත නෙමෙයි. ඒක ලෝකෙටයි. කාම ලෝකයේ ඇත්ත ඔය. කාම ලෝකේ දැත්තක් දෝෂනේ තම සති තමයි. තා බොරුණ ගිහිල්ලා බලන්නකොත් කියයි බලන්නත් පුළුවන්. ඒක කාම ලෝකේ කාම ලෝකේ තුල එහෙම විපාකයක් එහෙම පැවැත්ම නොතිබුණා නම් සැප දුක් විඳින්න බෑ. තේරුණා නේද?